ලක්ෂණට තමයි. ඉතින් මේක තවත් කාරණා වශයෙන් සඳහන් කරලා තියෙනවා ඒ විදිහට කටයුතු කරන පුද්ගලයෝ ලෝකේ ඉතාමත්ම අඩුයි. ඔගේ ඕනේ ධර්මතාවයක්, විෂයක්, නිකායක්, පන්තියක්, සභාවක්, ආයතනයක් පවත්වන්නේම ඔන්නෝකට විරුද්ධ වෙන නැත්තම් ඕක පැද්දක් පැත්තකට කරපු කට්ටිය තමයි. ඒ නිසා ඒ අත්තන්ට සඳහන් කරලා තියෙන්නේ මේ සුවචාරින් වහන්සේලාගේ වචන මම මතක් කරන්නේ සත්ව සංඛාර කේලායන පුද්ගලයෝ කියලා. මේ සත්වයන් අනුව සංස්කාරණත්ව තෝරන බේරණ ඇත්තෝ තමයි ඔය ස්වභාවය කොටස් කැඩේ. ඒවල අතර තියෙන සමතාවය නෙමෙයි හුඟක් වෙලාට යරන්නේ විෂමතාවය බලලා ඒකෙන් මේකෙන් වෙනස් වෙන හැටි බලාගෙන ඉතින් කොටස් කැඩෙනවා. අන්න ඒ කොටස් කැඩෙන පුද්ගලයෝ තමයි ලෝකේ වැඩි හරියක් ඉන්නේ. අන්න ඒ පුද්ගලයන් අතර කලාතුරකින් අපට දකින්න හම්බ වෙනවා. වැලි කන්දක් අතරමැද තියෙන මණිකක් වාගේ මහා කැලේක තියෙන හඳුන් ගහ වගේ මේ සත්වයන් සහ පුද්ගලයන් අතර තේරුම් බේරුම් නැති මානුෂිකත්වය. මනුෂ්‍යත්වයේ වමනක් ඉස්සරහින් තියාගෙන කටයුතු කරන පුද්ගලෝ කලාතුරකින් ලැබෙන හැම කෙනෙක් තුළම අඩුපාඩුකම් කියනවා කියන පුද්ගලයා අපිට කලාතුරකින් අහන්න දායක ලැබෙනවා. වැඩි හරියක් හම්බ වෙන්නේ එයා ළඟ අඩුපාඩුකම් තිබුණාට මන් ළඟ අඩුපාඩුකම් නැහැ. එහෙම නැත්නම් මේක තෝරලා මේක ගන්න ඕන කියන જાති. අන්න ඒ මිනිස්සු අයින් කරන්න දැනගන්න එක තමයි මේ උපේක්ෂාව වැඩි වීමට අවශ්‍ය කරන තුන්වෙනි ආහාර. සංස්කාර වශයෙන් ස්ත්‍යන් වශයෙන් තෝරන බේරන ඇත්තු දැනගෙන ඒ ඇත්තු පොඩ්ඩක් අයින් කරන්න. හැබැයි එකක් මං කියනවා රහසෙන් තේරෙන්න අයින් කරන්න එපා. එහෙමනම් යටින් පිහියක් එනවා. එහෙම නැත්නම් වාසය. එහෙම නැත්නම් මොකක් හරි මරණ තර්ජනවලට සමාන දෙයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ බව දැනගෙන එහෙම පුද්ගලයා දැනගත්තට පස්සේ මේ පුද්ගලයා මෙහෙම කෙනෙක් ඒ පුද්ගලයා ගාව හිටියොත් අපිටත් මේ තෝරන බේරන ගතිය ඇවිල්ලා තෝරන බේරන ගතිය නෑයි කියලා කියන්නේ අපි සමාජ විරෝධී වෙනවක්වත් මොනවත්වත් නෙවෙයි. අපි තේරුම් ගන්න ඕනේ මේ උපේක්ෂාව ඇති කරගන්න සත්‍යයන් વિશે සහ සංස්කාර વિશે නොසැලෙන බව, අෂ්ටලෝක ධර්ම නොකැපෙන නොසැලෙන බව ගන්න නම් මේ ලක්ෂ කෝටි ගණන් මිනිස්යන් අතර කලාතුරකින් මේ ප්‍රතිපදාව ඉදිරියට කරන්න යන්නේ නැත්තුයි. මේ වැඩි හරියක් හම්බ වෙන්නේ එහෙම නැති තෝරන බේරන ඇත්තෝ. ඒ නිසා අපි අන්නේ දෙක කිරෙන් වතුර හංසයා වෙන් කරගෙන බොන්න වගේ තිරුවෙනි මේ ශක්තිය ඇතිකරන්න නම් මෙහෙම බණ අහලා විතරක් නම් හරියන්නේ නැහැ ගොයියෝ වැඩි. තම තමන් තුල මේ උපේක්ෂාව ටික ටික වැඩෙනකොට තමයි පණ එපා කියාගෙන ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ උපේක්ෂාව රකින්න කල්යාණ මිත්‍රයෝ පහන් කනුවාගේ කලාතුරකින් අපිට දැක ගන්න හම්බ වෙනවා. ඒකෙදී ඉතින් අමාරු දේ තමයි පළවෙනි එක මංගල සූත්‍රයේ ඉස්ලාම සඳහන් කරන්නේ සේවනාච බාලාන. බාලයින්ගේ මේ තේරුම් බේරුම් ආඩාපාලි පැත්තකට දාලා නැත්නම් එව්වට නොසැලී මට කවදා හෝ එහෙම සත්පුද්ගල කියලා ආයන නොකරන කෙනෙක් නැත්නම් එවැනි චිත්තක්ෂණයක් එවැනි පුද්ගලයෙක් එවැනි සංසිද්ධියක් අනීමට දකින්න ලැබේවා කියලා ඒ කාගෙන යන ගතිය තිබුණොත් අපිට දකින්න හම්බ වෙනවා අනන්ත අප්‍රමාණ මේ මනුෂ්‍ය ස්වරූප අතර මනුස්සත්වයේ සලකන යල්ලගේම තියෙන දුර්ලභම් බාර ගන්න කලාතුරකින් හම්බෙන පුද්ගලෝ ලැබෙනවා. ඒක නෙමෙයි ඉස්සලා කරන්න තියෙන්නේ එහෙම නොවේ නැත්තෝ දැනගෙන ඒයින් තමයි පරිස්සම් වෙන්නේ. දැන් ආශේවනාච බාර දාලානම් වලට පස්සේ තමයි පණිතානංච සේවන සිද්ධ වෙන්නේ. ඉතින් මේක සඳහා අනුන් තෝරන්න බේරන්න යනවා කිව්වොත් ඔය උපේක්ෂා ධර්මයටම බාධා. නමුත් මේ ජීවිතයේ ජීවිත කරන අපිට තේරෙන්න පටන් ගන්නවා. මේ මේ ඇත්ත මේ මේ දේවල් කරන්නේ මෙන්න මේ වාගේ අති අදහස් ඇතුවයි. මම මේ ඇත්ත ආශ්‍රය කරන්නේ මේ මේ අති අදහස් ඇතුවයි. ඒකදී ලැබෙන්නේ මට ලාභ සත්කාර සම්මාන සිලෝකන. ඉතින් අපි දැනගන්න ඕනේ මේක තමයි මේ අපි ළඟ තියෙන මේ මූලික කෙලෙස් ස්වરૂපේ තෙතමනේ. ඉතින් මේක විස බීජ අදින දෙයක්. අපි පුළුවන් තරම් එවැනි නැති පුද්ගලයෝ ඇසුරු කරන අතර තමන්ගේ තරද සාක්ෂියට එකඟව නිතරම බලන්න ඕනේ අපි මේ වේලාභ සත්කාර વિશે පැත්තක තියලා නිබ්බාන ගාමී ප්‍රතිපදාවකද යන්නේ. එහෙම ඇත්තොත් අපිට හම්බ වෙන්නේ නැත්නම් එහෙම කෙනෙක් හම්බුනොත් අපිට ඒ ඇත්තෝ ආය ජීවිත নিরপেক্ষව එවැනි ඇත්තෝ ඇසුරු කරන තරම් අපට ඇතුළත අවංක ගැම්මක්, ජවයක්, කුසලයක් එහෙම නැත්නම් උපනිෂේ සම්පatti තියෙනවද කියලා බලන එක ඒක ඉතින් ඇත්තටම හුඟක් ජීවිතේ සෑම චිත්තක්ෂණයක් කරාම විහිදෙන ධර්මතාවය. රෑ විතරක් කරලා බෑ දවල් අතහැරලා. දවල් විතරක් කරලා බෑ රෑ අතහැරලා. හරියන්කේ විතරක් හරියන්නේ නැහැ. සක්මනේ විතරක් හරියන්නේත් නැහැ. එදිනදා වැඩවල විතරක් හරියන්නේත් නැහැ. ආගමක් ධර්මයක් ස්ත්‍රී පුරුෂ භාවයක් පැවිදි පැවිදි භාව නෙවෙයි. අපිට අවශ්‍ය කරලා තියෙනවා මේ සංස්කාර සහ සත්‍යයන් පිළිබඳ කේලායන පුද්ගලයන්ගේ කේලායන ගති. නැත්තම් තෝරන බේරන ගති තියෙනවා නම් ඒක උපේක්ෂාව වර්ධනය වගේ දේවල් වලට බාධායි කියලා දැනගෙන එහෙම නැති තමන්ගේ හිතේ චිත්තක්ෂණ තියෙන අවස්ථාව හෝ බාහිර පුද්ගලයන් ඇසුරු කරනකොට පාණ්ඩිත්‍ය තේරීමේදී එතන ඇසුරු කළ යුතු පුද්ගලයන් තෝරනකොට අන්නේ විදිහේ සත්‍ය සංස්කාරයන් පිළිබඳ මධ්‍යත්ව පුද්ගලයන් ඇසුරු කිරීම අපි අපි විනෝදාංශයක් කරගන්න. මේක කිසියම් කෙනෙකුට බවරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට සූදානම් වෙලා ඉන්න පුළුවන් සුතමේ වශයෙන් අහලා. එයාගේ කල්පනා කරලා අනන්ත අප්‍රමාණ ලෝකේ මිනිස්සු ඉන්නවා. ඒක හරියට මහා පොළවේ තියෙන වැලිවා. මේවා අතරමැද කලාතුරකින් මැණික් තියෙනවා. අන්න වාගේ මේ සත්‍යයන් තෝරන් නැතුව සංස්කාරයන් තෝරන්නේ නැතුව කොයි දේ වුණත් දුක පිණිස පිහිටන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒවා තේරුම් බේරුම් නැති අශලෝක ධර්මේ කම්පා නොවෙන කෙනෙක් හරි මට අසුරට ලැබේවා. එනතම් මගේ හිතේ යම් චිත්තක්ෂණයක අන්නේ වැනි චිත්තක්ෂණ 15 වෙනවන චිත්ත સંතානේ අනේක මට වඩා දියුණු කරගන්න ලැබේවා කිව්වා මේක ආහාරයක් වෙනවා ඒ සඳහා අනිවාර්යයෙන්ම නුවණින් මෙනෙහි කිරීමක් නැත්නම් සලකා බැලීමක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් මම දැකලා කියන අත්දැකලා තියෙන දෙයක් තමයි අපේ හිත වැටිච්ච වෙලාවක අපේ හිත තෝරන බේන වෙලාවට ආපුවාම අපිට පේන්නේ මුළු ලෝකෙම මේ වගේ මේ කෙලෙස් බරිත පුද්ගලයන්ගෙන් පිරිච්ච දෙයක් එන්ජින් සමාජ ධර්ම වැටෙනවා පිරිනවා කියලා අපේ හිත පිරිච්ච වෙලාවට ලෝකෙ පේන්නේ පිරිච්ච වෙලාව. ප්‍රඥාම වෙලාවකට අපිට තේරෙනොත් මේ උපේක්ෂා ධර්මයේ වෙනුවෙන් අපි මේ ජීවිතේ කොච්චර කැපකිරීම කරලා තියෙනවද? මේ කවුරු පිනවන්න නලවන්න කවුරු සන්තෝෂ කරන්න දෙයක් නෙවෙයි. අනේ ඒ විදිහට බලනකොට මෙච්චර අවුරුදු 2550 ගණනක් ගිහිල්ලා අපිට ලාවට හරි යාන්ත්‍රණ ධර්ම මෙහෙම කරන පුද්ගලයෝ එකනෙක් දෙන්නකක් දකින්න හම්බුණානේ. මොනතරම් වටිනවද කියලා කිව්වම අපේ හිතේත් අර උපේක්ෂාව ඇති වෙච්ච වෙලාවේ තමයි. ඒතයි යම් වෙලාවක අපේ හිතේ මේ හරි පැත්තට සාධාරණ පැත්තට හිත යනකොට මේ වෙලාව ඉපදුනා හොඳයි. මේ මේ විදියට මට බනහන් හම්බුනා හොඳයි. මේ தත්ත්වය හොඳයි. මෙහිම තියේදීත් මම කවදාකවත් නරක ආදාස නෙවෙයිනේ ගත්තේ. මං කොහොම හරි ඉදිරියට ගත්තනේ. ඊටතදී මට වැඩිය මේ වැඩ කරන මට වැඩිය මේ ගුණ ධර්ම තියෙන සිල්ලත්තු තියෙනතෝ ඉන්නවනේ පේන්නේ කියලා හොඳ පැත්ත පේන්නේ. ඒකෙන් පේන්නේ තියෙන අපේ හිතේ වෙස් පෙරෙන හැටි. ලෝකේ නෙවෙයි ලෝකේ නම් ලෝකෙම තමයි. ආන්නේ ඒකෙන් බලන්න තියෙන්නේ අපි ලැබලා දවල් අවස්ථාව බුලුවන් තරම් අන්න අර විදිහේ මධ්‍යස්ථභාවයක් ඇතිකරනද ඉස්සරහට තල්ලු කරගෙන යන ගතියක් මේ ජීවිතේ විතරක් නෙවෙයි බොහොම කල්ලාතුව ගෙනල්ලා තියෙන්නේ. නැත්නම් අපිට මේ වගේ පරිසරයක් හම් වෙලා මේ වගේ පිරිසක් එක්ක මෙහෙම විවේකීව ගත කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා සෑම දෙයකම තියෙන මේ හොඳ පැත්ත, දැනට තියෙන පේන ගැඹුරෙන් හම් වෙන හොඳ පැත්ත බැලුවොත් අනිවාර්යයෙන් මේක යෝනිසමනස්කාරය කියලා කියන්න පුළුවන්. නුවණින් මෙනෙහි කිරීමක් කියන්න පුළුවන්. අනේ නුවණින් මෙනෙහි කිරීම නැතුව අපි කොච්චර බුදුහාඳුර ඉදිරියට තියාන හිටියා නැත්නම් ධර්ම කන්දකින් නෑවුවත් එවැනි ගුණධර්ම සහිත සංඝ පිරිසක් මැද හිටියා හිතියක් අහගැනීමේ ශක්තියක් අපිට එන එකක් හිතන්න අමාරු. වෙන අපි සූදානම් නැහැ. අපි නිතරම අපේක්ෂා කරන්න ඕනේ. එවැනි උපේක්ෂා සහගත පුද්ගලයා. අත්තු පුද්ගලයා නැත්නම් පුද්ගල සංස්කාරයන් පිළිබඳව තෝරන බේන පුද්ගලයන්ගෙන් අපිට නැතුව ඒවා පිළිබඳ මධ්‍යස්ථ පුද්ගලයා සුර ලැබේ වාක්‍ය. ඒකට යාදන ගතියක්, නැමිච්ච ගතියක්, එදිහාවට යොමු වෙච්ච ගතියක් ඇති වුණොත් මහ පුදුමාකාර සාන්තියක් ජීවිතේට එන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ සඳහා ඇති නැමියාව හොයාගත්ත අපි ඉදිරිපත් කරත කාරණා વિશે නැමිච්ච භාවය තමයි තදදිමුත්තතාවය කියලා සෑම බොජ්ජංග ධර්මයක අවසාන පදේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දිහා බලනකොට අපිට පේනවා අපි මෙතෙක් අත් ගත කරපු සෑම ආගමික ධාර්මික ක්‍රියාවකම නද මදේ වාගේ, දහපු මන්දි වාගේ දෙයටම දැක්වෙන්නේ මේ උපේක්ෂාව. ඒ උපේක්ෂාව අපි මේ සාකච්ඡා කරුවේ ඉදිරිපත් වෙච්ච ධර්ම න්‍යාය මාර්ගය අනුව ඒ කාය සූත්‍රයේ සඳහන් වෙච්ච එක. මම අර මුලින්ම සඳහන් කරා මේකට සාධක සූත්‍රයක් වශයෙන් උත් තේමාවක් වශයෙන් උත් ගන්න පුළුවන් මේ ආන ආනාපාන සති සූත්‍රයේ උපේක්ෂාව පිළිබඳව සරුවඥ දේශිත පද ශ්‍රී මුක පද සඳහන් කරලා තියෙනවා යෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛතෝ හෝති යස්මින් සමේ බික්ඛු වික්ඛවේ බික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති පෙක්ඛා සම්බොජ්ජංගං තස්මින් සමේ බික්ඛු ආරද්ධෝ හෝති කිය. ඒ කියන්නේ මේ උපේක්ෂාව මේක අපි තාම ගැඹුරින් තේරුම් ගන්න හදන මේ උපේක්ෂාට ආසන්න කාරණා වෙන්නේ ඊට ඉස්සලා වඩපු සමාධිය. යම් වෙලාවක අපේ හිත සාදුකං සමම් අජ්ජුපෙක්කිතා හෝති. මනාකොට ඇතුළට නැමෙන ගතියක්. නැත්නම් නොසැලෙන ගතියක්, සමාහිත ගතියක්. එහෙම නැත්නම් සම්මත ගතියකටපත් උනාද එවැනි හිතකට පමණයි මේ උපේක්ෂාව පිළිබඳව පරිේශන කරන්න පුළුවන්. අත්හදා බලන්න පුළුවන්. ඒ නිසා කලින් ඇති කරගත්ත සමාධි සම්බොජ්ජංගේ තියෙනවනම් ඒ මතින් මේ උපේක්ෂාව ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ සමාධි. ඒ සමාධිය ඇති වුණාට උපේක්ෂාව ඇති නොවෙන්න ඉඩ තියෙනවා. එයි මම මේ මේම වාක්‍යයක් සඳහන් කරන්නේ සර්වඥ වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඒ සමාධිය ලෝකේ පහළ වෙලා තිබුණ චතුර්ථ ධානය දක්වා හෝ අරූප ධාන දක්වාම යන්න පුළුවන් තරම් සමාධියේ අඩුවක් පහඩුවක් තිබුණේ නැහැ. නමුත් ඒ ලද සමාධිය ප්‍රේක්ෂාවෙන් සහ සතියෙන් පන්නරේ පිටලා තිබුණේ නැති නිසා නරුවචනසට කලින් කාටවත් හිතා ගන්න බැරි වුණා මේ ලෝකේ නිවන තියෙන්නේ විමුක්තිය තියෙන්නේ Taman ළඟ කියලා. පෙක්කා සතිපාරිසුද්ධින් සමාධි සම්බොජ්ජංග භාවේති කියලා සරුවචන සඳහන් කර තිනවා සමාධිය තිබුණට ඒ තියෙන සමාධිය උපේක්ෂාවෙන් සහ සතිය සතියෙන් පන්නරේ පිහිටියේ නැත්නම් මේ කෙලෙස් විශේෂයෙන්ම අනුසය කෙලෙස් කැපෙන්නේ. විචිකම කෙලෙස් කියන කාය වචී දුස්චරිත නම් නතර කරන්න පුළුවන්. ඒ වගේම පරිවෘත්තාන කෙලෙස් කියන නීවරණ ධර්ම නතර කරන්නත් පුළුවන්. ඒක අසිත තාපසයා ටිකරගෙන තිබ්බා. අසිත තාපසයා ළඟට මේ බුදු වෙන බුද්ධාංකුර ආනන්ද වහන්සේ සුද්ධෝදන රජුරෝ ලදරු කුමාරයෙක් වශයෙන් ගෙනියලා වන්දනා කරන්න හදනකොට කකුල් දෙක කැරකිලා ගිහලා ජටාවේ හිටියයි කියලා කතාවක් අපේ සාහිත්‍ය පොත්වල සඳහන් වෙලා. ඒ වෙලාවේදී අසිත තාපසයා අඬලා hina වෙලා. ඉතින් රජුරෝ පුහුණු විලෝපණයකටපත් වෙලා තියෙනවා මේ වගේ ඒ කාලේ කාලේ හිටපු හොඳම පඬිත කෙනෙක්, ගුණගරුක කෙනෙක් දරුවෙක් දැකලා මේකට හිනහා වෙන්නේ අඬන්නේ මොකද කියලා. ඊට පස්සේ කිව්වලු මේ දරුවා මේ ගීගේ බඳලා තියාගත්තොත් ශක්විති රජ වෙනවා. ඒක පිය මහ රජ කෙනෙකුට හිතන්න පුළුවන් ඉහෙළම දේ තමන්ගේ පුතා මුළු ලෝකෙටම රජ වෙනවා. ඉතින් රජුරන්ගේ ලොකු සතුටක් ඇති වෙන ඇත්තනේ නම් මේකට හිනා වෙන්න